තව ප්‍රශ්න තියෙනවද? ඉන්දික මහත්මයා අවසර අපේ හැමදෙරනේ අර සෝවාන් මට අදහසක් දක්වන්න හිතුණා අර සෝවාන් වීම ගැන මට කතාවක් මතක් වුණා අපේ අර බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ ආනන්ද විද්‍යාලේ පටන් ගන්න කාලේ උන්වහන්සේට මේ ඒ ඒ ආනන්ද විද්‍යාලයේ විදුහල්පතිතුමාට යම්කිසි ධාන වල මේ තිබිලා තිනවා එතකොට එතුමාට පුළුවන්කමක් තිබිලා තිනවා මේ අර පෙර භවයේ සමහර අයගේ දකින්න එක දීප්තිමත් ශිෂ්‍යයෙක් ඉඳලා තිනවා හඳුරන්නේ ඒ ශිෂ්‍යාව දැකලා මේ බලංගොඩ හඳුරන්නට කියලා තිනවා මේ මේ මෙයා මේ ශිෂ්‍යයා හොඳට ඉගෙන ගන්න පුළුවන් කෙනෙක් බොහොම දක්ෂයි මේ ඊපස්සේ උන්වහන්සේට කියලා තිනවා මෙයා තමයි පෙර භවයේ චත්තමානවක කියලා චත්තමානවක තමයි මේ ඊට පස්සේ අපහු මනුෂ්‍ය ලෝකේ දෙව්ලොව ගිහිල්ලා අපහු මේ මනුලොව ඉපදිලා තිනවා කියලා. ඊට පස්සේ ඒක මතක් කළා ඔය අපේ ඉස්කෝලේ යනකොට හම්දුරනේ මේ ඔය වද සම්පව ගාතාව කියනවානේ. ඕක ඔය ආනන්දෙන් ආපු සම්ප්‍රදායක් කියලා තමයි කියන්නේ. يعني අනිත් විශ්ව අනිත් විද්‍යාලවලත් බෞද්ධ විද්‍යාලවල එතකොට ඔය ඉස්කෝලේ යන වෙලාවට කියන්නේ ඔය ඔය සිද්ධිය පදනම් කරගෙන කියලා මම අහලා තියෙනවා මේ දිවයින පත්‍රය ගිය ඔය බලංගොඩ හඳුරන්ගේ ඔය ලිපි පෙළක ඒ කාලේ ඒකේ හඳුරනේ එතකොට චත්තමානවක නමුත් මට මට එතන පොඩි ප්‍රශ්නයක් ආවා පස්සේ කාලෙක මට ආපු තොරතුරු මොකද අර චත්තමානවක කියපු කියලා හිතපු කෙනා පස්සේ ඉන්දියාවට ගිහිල්ලා එයා ක්‍රිස්තියානි පූජකෙක් බවට පත් වෙලා තියෙනවා මේ පස්සේ ඔය මේ එංගලන්තරත් ගිහිල්ලා එහෙම මේ අර දැන් ඕල්කට් තුමත් සම්බන්ධයි මම හිතන්නේ මේකට මට එතකොට ඒක සත්‍ය සිද්ධියක්ද නැද්ද දන්නේ නමුත් අර අපි යෝවද තම්පව ගාථාව කියන தත්තට ඉස්කෝලවල ඉවරනකොට අර වරක පදනමක් කියලා තියෙනවා. ආ ඉතින් ඒ වගේ අර පුද්ගලයෝ ගැන ඉතින් කනා කරන විවරණ ඉතින් ඇත්ත වෙන්නත් පුළුවන්. ඒවා ඒවට 100%ක් එහෙම ගන්න අමාරුයි ඉතින්. නමුත් අපිට දහම් පොතපතේ තියෙන කාරණා වල විශ්වසනීයත්වයත් එක්කලා ඒවැ කියන්නේ එක්ක රහතන් වහන්සේලා නැත්නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කාරණා පදනම් කරගෙන එතකොට ඒ උන්වහන්සේලාගේ පෙර භවයේ පිළිබඳ දැක්ම පිළිබඳ අපිට මොකුත් ගැටලුවක් නැහැනේ. අර සාමාන්‍ය පුද්ගලයෙක් ඉතින් කියනකොට අපිට හරියට හිතා ගන්න බෑ එයාට පෙර භවය පෙනිලා කියනවද කල්පිතයක් හැටියට කියනවද අද කාලෙත් ඉතින් එහෙම අය ඕන තරම් ඉන්නවනේ. ඒ නිසා අපිට අර ඒකයි මම කිව්වේ මේ මේ කාරණේ මොන පදනමක් තුලද එහෙම කියන්නේ කියන එක අපි විමසලා දැනගන්න එක වටිනවා. එහම හම ප්‍රාම්තරම අදහස මතක් වෙච්ච ඉඳ කීකේ කරා. අවසරයි හම්තරේ. හොඳයි. දරවසන්.